බුද්ධික මහත්තයා ප්‍රශ්න තියෙනවද? අඳුරනේ මේ ඔබ වහන්සේ ඔබ වහන්සේ පිළිතුරු දුන්නු අන්තිම ප්‍රශ්නය සර්භික්ෂුන් මේ මේ සංඝයා වහන්සේට දන් දීම කියන එක ගැන මට පොඩි අතු ප්‍රශ්නයක් නැගුණා ස්වාමීන් වහන්සේ අවසරයි අහන්න. මේ බොහොම කෙටි ප්‍රශ්නයක් මේ දැන් දැන් ඒ ඒ මහත්මයා හෝ මහත්මිය ඒගොල්ලෝ දැන් ඒ දාන පාරමිතාවක් කරගන්නවා. ඒ ඒ කරන ක්‍රියාවේදී ඒගොල්ලන්ට දැන් මොකද එක දැන් චිත්ත වීති ගොඩාක් පහළ වෙනවා ඇති. ඒනට එක චිත්ත වීතියක තියෙන සිත් හත අපි බැලුවොත් ජවන් සිත් හත ඒක ඔක්කොම වල පහළ වෙන්නේ එකම මේ කාමාවචර කුසල සිත නේද? ඒ වගේම එකම චෛතසික ටික නේද? එතකොට දැන් පළවෙනි සිතයි හත් වෙනි සිතයි දෙකේ බලය පොඩ්ඩක් අඩුයි කියලා අහලා තියෙනවා. ඒ ඉතිරි මැද ඒවයිතු අකුසල කුසලයක් සිද්ධ වෙනවනේ. එතකොට ඒ අපි කරන එකම ක්‍රියාවෙන් අපිට මේ ඒ ඒ කියන්නේ පළවෙනි මේ භවයේ පරිසන්දෙන්න ඊළඟ භවයේ පරිසන්දෙන්න සහ ඕනම අවස්ථාවක පරිසන්දෙන්න පුළුවන් මේ කුසලයක් ඒකෙන්ම වෙනව නේද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ අවසරයි. ඔව්. ආ ඒ කුසලය ගත්තාම එකම කුසලය නමුත් ඒ සිත්වල තියෙන බලය මත තමයි අර විපාක දෙන්නේ කොයි අවස්ථාවේද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට දැන් ඕක ඉතින් අර ප්‍රත්‍ය ගැන එහෙම ඒ කියන්නේ සූරිසි ප්‍රත්‍ය ගැන එහෙම ඉගෙන ගන්නකොට තමයි ඒවා තේරෙන්නේ. දැන් පුරේජාත ප්‍රත්‍ය, පශ්චාජාත ප්‍රත්‍ය. ඒ කියන්නේ සමහර ඒවා කලින් හටගෙන පස්සේ හටගන්න ඒවට උදව් වෙනවා. සමහර ඒවා පස්සේ හටගෙන ඒ මුල් එකට සහාය වෙනවා. ඒ වගේ කරුණු තියෙනවා. එතකොට දැන් පුරේජාත ප්‍රත්‍ය දැන් පළවෙනි සිත ඇති වුනහම දෙවෙනි සිතට අර පළවෙනි සිත ඇතිවීම සහයක් වෙනවා දෙවෙනි සිත ශක්තිමත් ඊට පස්සේ තුන්වෙනි සිත හතරවෙනි සිත ශක්තිමත් වෙනවා. ඊට පස්සේ මේ චිත්ත පරම්පරාව නිම වීගෙන යනකොට ආයේ මේක දුර්වල වෙනවා. ඒ කියන්නේ දැන් අපි අර සාමාන්‍ය රේඛාවකින් අර තරංගයක් ඇන්දොත් මෙහෙම තියෙන්නේ. වැද්දෙන් ඉස්සිලාම දෙපැත්තේ පාත් වෙන අන්න ඒ වගේ ගතියක් තමයි අපිට දල සටහනක් ගත්තොත් ඒ ඒ ජවන් කියලා කියන්නේ ජවයේ තියෙන අනාගත විපාක ඇති කරන්න හයිය තියෙන කියන අදහසනේ. එතකොට ඒ ශක්තිය අර පුරේජාත ප්‍රත්‍ය මුලින් ඇති වෙන සිතේ සහයෝගයේ දෙවනි සිතට ලැබෙනකොට තමයි ඒක ශක්තිමත් වෙන්නේ. හැබැයි පළවෙනි සිතට ඒ ඊට මුලින් ඒ જાතිය සිතක සහයෝගයක් නැහැ. ඒ සහයෝගයක් නැති නිසා ඒ සිත අලුතෙන්ම හටගන්න ඒ වර්ගයේ පළවෙනි සිතක් නිසා තමයි ඒක දුර්වල වෙන්නේ. ඒතර අන්තිම සිත ඒක නිම වීගණ යන තන නිසා දුර්වලයි. හැබැයි ඒක දුර්වල වුණාට ඊට මුලින් ප්‍රේජාත ප්‍රත්‍ය මුලින් ඇතිවෙච්ච සිතේ සහයෝගය ලැබිලා තියෙන නිසා ඒක පළවෙනි එකට වඩා ශක්තිමත්. ඒ විදිහට තමයි ඒක ධර්මයේ පැහැදිලි කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මෙහෙම හිතාගත්තොත් ඒක වැරදිද දැන් අපි හිතමු පළවෙනි ජවන් අපි අපේ කුසලයක් හෝ අකුසලයක් කරගන්නවා එතකොට ඒ මේ භවයේ පරිසන්දෙන්න තියෙන හැකියාව වගේ පස් ගුණයක මේ පරිසන්දීමේ හැකියාවක් තියෙනවා තුන්වෙනි භවයේ සිට මේ අනාගතය දක්වා නෑ එහෙම එකක් නෙමෙයි කියන්නේ ඒක ඊට වඩා පස් ගුණයක කියලා කියන්න බෑ ඊට වඩා දහස් ගුණයකද දන්නේත් නෑ ඒක අපිට එහෙම වර්ගීකරණය කරන්න බෑ හොඳයි අවසරයි අනුභවම පින්